අද දින ලියාපදිංචි තැපැලෙන් ලිපියක් ලැබිලා තියෙනවා අතිපුල් ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් මම ඉවත් කළ බව සඳහන් කළා. ඒ හේතුව ලෙස සඳහන් කරලා තියෙන්නේ මධ්‍යම කාරක සභාවේ තීරණ වලට පටහැනිව ක්‍රියා කිරීම කියලා. නමුත් මම දකින්නේ ඒක නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයත් සමග මේ හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාමේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය පාවිච්චි කළ නිර්ආයුධ අවිහිංසක මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඊගටම අභීතව පෙනී සිටි. උදාහරණ වශයෙන් රටේ සමස්ත මුදල් ක්‍රමය, බැංකු ක්‍රමය, ණය ක්‍රමය පාලනය කිරීම සඳහා වෙන ප්‍රධානම ස්වාධීන මූල්‍ය ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවට සිංගප්පූරු ජාතිකයේ අධිපති ධූරයට පත් කිරීමෙන් පසු මහා භාණ්ඩාගාර බැඳුම් කර නිකුතු හරහා කෝටි ප්‍රකෝටි අලාභයන් ජනතාවට සිද්ධ කරන විට පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අපි ඒ වෙනුවෙන් ඒ වැරැද්ද වෙනුවෙන් හඳුනගුවා